day.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 නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චතුන්නං අරිය සත්‍යානං යතා භූතං අදස්සනා සංසිතං දීඝමන්දානං කාසුතාස්වේව ජාතිසු තානියේ තානි දිත්තානි භවනෙත්ති සමුහතා උච්ච ඉන්නං මූලං දුක්ඛන්ත නත්ති දානි පුනබ්බවෝති අතිගරු පූජනීය ස්වාමිපාදෝත්තමයන් වහන්සේ ප්‍රගාఢ මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්කලයන් වහන්සේ වදාළ කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමන් කියා සඳහන් වෙන මහා මංගල ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීමටයි අපි දෙපක්ෂයේ සූදානම් වන්නේ. සතියක් පුරාම බෝධි පූජා, ධර්ම දේශනා ආදී ප්‍රතිපත්ති පින්කම් රැසක් සිද්ධ කරගෙන එන්නේ අපවත් වේවදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේගේ වර්ෂ පහක් කිරීම නිමිත්තෙන් කරන ප්‍රාප්තිදානමේ පින්කමේ උදෙසයි. එනිසා අපේ සමන්ත චක්කවාලේසු කියා දෙවියන්ට ආරාධනා කළාසේම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේද මේ ධර්ම දේශනාවට සවන් දෙත්වා කියා ආරාධනා කරමි. මාත්‍රුකා කළ ගාථා දෙක දීඝ නිකායේ මහා වග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ කයක් ગાථා දෙකක් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස කතනේ සඳහා වෙලාවක් මම ගන්නෙ නැහැ කාලේ කුට්ටිය ඇති බැවින් මේ මාත්‍රුකා කළ දේශනෙහි සාරවත් කොටස ඉදිරිපත් කරන්ට බලාපොරොත්තු වෙනවා දීර්ඝ කාලයක් ධර්ම ශ්‍රවණේ කරමින් පළපුරුදු වූ බණ පිරිසක් බැවින් මේ මොහොතේදී භාවනාවකට සමාධියකට ධානයකට සමාපත්තියකට යෙදුනාසේම මේ ධර්මයට සමන් දෙක්වා කිය අපි ආරාධනා කරන අතර මේ ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් අප දෙපක්ෂයටම ඥාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතෝ පැතෝ බෝධිය ධාම්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන සාන්ත අමාමහ නිවන් සෝ පිණිස වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනි. චතුන්නම් අරිය සත්‍යානං යථා භූතං අදස්සනා සතරක්ෝ ආර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් නොදැකීම හේතුවෙන් සංසිතං දීගමද්ධානං තාසු තාස්වේව ජාතිසු ප්‍රමාණාතික්‍රාන්ත දීර්ඝ සංසාරයේ ඒ ඒ જાතියෙහි උත්පත්ති මරණ වශයෙන් අවිද්දෙමි අවිද්දෙමි තානි ඒතානි දිත්තානි ඒ මේ සතරක් වූ ආරි සත්‍ය ධර්මයෝ දක්නා ලද භවනේති සමෝහතා භවෙන් භවයට මේ ස්කන්ධ පංචකයේ ගෙන යන භවනේති නම් වූ තෘෂ්ණාව නැසන ලදී උච්චින්නම් මූලං දුක්ඛස්ස දුක්ඛයාගේ මුල උදුරා දමන ලදී. නත්තිදානි පුනබ්භවෝ මින්මත්තේ පුනර්භවයක් නැත්තේය කියන එකයි ගාථා දෙකේ කැපිතේරු. මහා පරිනිර්වාණ සූත්‍රය අති දීර්ඝ සූත්‍රයක්. බණවර 6කට වැඩි ප්‍රමාණයක් මේ මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් තිබෙනවා. මේ පිටා වැඩගත් බුද්ධ චරිතයක්. එවාගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙපක්ෂයටම ගතමන උපදේශ රාශියක් සම්පින්දණය වූ සූත්‍ර දේශනාවක් මහා පරිනිර්වාණ සූත්‍රය විශේෂයෙන්ම ගුණානුස්මරණ පින්කමක් බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දහම් කරුණු බිඳක් ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා කියා මා විශ්වාස කරනවා මේ ධාතා දෙක දේශනා කොට වදාලේ කෝටි ග්‍රාම කියන ස්ථානයේදී. එතකොට මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භය මෙහිමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් පිරෙන්න තියෙන කාලයේදී සජලානෝර ගිජ්ජකෝට පර්වතයේ වැඩ සිටියා. මේ අතරතේ රජදානෝර අගරජ වෙන අජාසත් රජතුමා සුනීද වස්සකාර මගධ මහා මාත්‍යයන් දෙදෙනාගේ උපදේශ ඇතිව විශාලා මහනුවර ආක්‍රමණය කරන්න උපාය සැලසෙමින් සූදානම් වෙමින් සිටියා. ඒ කාලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් සියල්ල විමසලා කරන සිරිත රජදරුවන්ගේ පැවතුණා. මේ රජතුමා සුනේද වර්ෂකාර මගධ මහා මාත්‍යයන් දෙන්නට කිව්වා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න මගේ නමින් වඳින්න මේ සමේ විශාලාමානෝර ආක්‍රමණය කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒක හරියනවද කියන එකත් අහන්න උනාසන දේශනා කරන වචනේ මට හරියට දැනගෙන ඉන්න. ඉතින් මේ සුනේද බ්‍රාහ්මණතුමා ගියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ. යත තමන්ගේ චාරිත්‍රානුකූලව සතරු සාමයේදී කතා කොට එකත් පසක වාඩි වී රජතුමාගේ පණිවිඩය කිව්වා. බුදුරජාණන් වහන්සේ සුනීද බ්‍රාහ්මණතුමාට මගධ මහා මාත්‍යාට කෙලින් පිළිතුර නොදී ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ආනන්දය මේ විශාලා මහනුවර රජදරුවෝ 7000ක් අධ්‍යනෙක් ඉන්නා මාණ්ඩලික රාජ්‍යයක් ඒ කාලේ ජම්බුද්දේශයේ තිබුණු තාමත්ම සසරේක රාජ්‍ය ඇත්තටම ඒ ලිච්ඡවි රජදරුවන් තම අපරිහානීය ධර්ම හතක් දේශනා කළා තියෙනවා. ඒ අපරිහානීය ධර්ම හතේ මේ ලිච්ඡවි රජදරුවෝ පිටා සිටිනවාද ආනන්දේනි කියලා අසා සිටියා. එකක් ගාන ඇසුවා. ලිච්ඡවි රජදරුවෝ නිතර නිතර රාජ සභාවට එක්කාසු වෙනවද? එකක්. සමගියෙන් එකතු වෙනවද? සමගියෙන් නැගේ හිතේ යනවද? සමගියෙන් රාජකාරී කටයුතු වල යෙදෙනවද? මේ දෙවෙනි කාරණය. වැඩිහිටි ලිච්ඡවර දරුවන් ගැන ගෞරව සම්ප්‍රයුක්තව සුවච කීතරුව ඔවුන්ගේ උපදේශයන් අනුගමනය කරනවාද තුන්වෙනි කාරණය. එවාගෙම ඒ රටේ කුල ස්ත්‍රීන් කුල කුමරියන් බලහත්කාරයෙන් කොළඹවා නොගන්නවද මේක පස්වෙනි කාරණය. එවාගෙම තුන්වෙනි කාරණේ වශයෙන් කක්කිය යුතුව තිබුණා ඒ විශාලාමානෝර පාද නීති නොකලෝ දෙයක් නොකනවනවද කලෝ දේ මනාව රකින්නවද එවාදේම මේ විශාලා මහනුවරට එන යන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට නිසිසේ ගෞරව සම්ප්‍රයුක්තව සලකනවද තරණ කාලයේ පටන් විශාලා මහනුවර පූජන ස්ථානයන්ට දනොත් ඒ පූජා සත්කාර ගෞරව සම්මාන පවත්වනවද ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතම දැනටත් ඒ ලිපියේ රජදරුවන්ගේ රජදරුවන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙනවා ඔවුන් කෙරෙහි මේ ගුණාංග හත පිහිටා තියෙනවා බුදුරජාණන් වහන්සේ අදාලා ආනන්දය මේ ලිච්ඡේ රජදරුවෝ මේ කියන අපරිහානීය ධර්ම හත හරියට පිහිටා සිටින තුරු කිසිම රජකෙනෙකුට උන් ආක්‍රමණය කළ නොහැකි වෙනවා. හැබැයි මිත්‍ර ભેදය නිසා එවාගේම පෙළඹවීම නිසා පුළුවන් වෙනවා. මේ කතාව හරියට සුනීද බ්‍රාහ්මණතුමා මගද මහා මාතතුමා හිතේ දරාගෙන ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් නෙවෙයි එකතරින් සමන්වාගත වෙයි කියත් ඒ රාජ්‍ය ආක්‍රමණය කළ නොහැකි වෙනවා මිත්‍ර ભેදයෙන් හා උපලාපණයෙන් කළ යුතු වෙනවා ස්වාමීන් වහන්සේ මේක අපි දැනගන්නම් කියලා පිටත්ව ගියා. රජතුමා කාරණේ පැහැදිලි කර දුන්නා. ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ භික්ෂු සංඝයා වහන්සේටත් අපරිහානීය ධර්ම 41ක් දේශනා කරා. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දය මේ මුළුමා රජගහනුවර අවත තියෙන සීලම සේනාසන වෙත පණිවිඩයක් දීලා මහා සංඝයාමයේ උපස්ථාන ශාලාවට ගිජ්ජකෝට පාරවති උපස්ථාන ශාලාවට එක්කාසු කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා ඊටාම දක්ෂ ලෙස පුළුවන්. උදාසේ රහතන් වහන්සේලාගේ සහයෝගයෙන් සෙනකල ඒ සියලුම පණිවිඩ මුළු මහත් රජගහනුවර සමීප සෙනසුන් වෙත යවුවා. මහා සංඝයා ස්වල්ප වේලාවකින් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩම කරවලා අනාගතය බලා අවුරුදු 5000ක් බුදුසසුන ආරක්ෂා වූ යුතු බැවින් අනාගතේ බලා අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. මානෙනි මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා යාවකීවන්තමේ භික්ඛවේ භික්ඛු අබින්නං සම්නිපාතා භවිස්සන්ති අබින්නං සම්නිපතිස්සන්ති සම්නිපාත බහුලා විහෙරිස්සන්ති බුද්ධියේ වික්ඛවේ වික්ඛූනම් පාතිකංකානෝ පරිහානි මගේ සංගයා නිතර නිතර නිතර එක්කාසු වෙනවා නම් එක්කාසු වීම බහුලව පවත්වනවා නම් සංඝයාගේ ශාසනයේ වෘද්ධියම සිදු වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. මේ පළමුවෙන්යි. මගේ සංඝයා මේ භික්ෂූන් වහන්සේලා සමගිව නිතර රැස් වෙනවා නම් සමගිව නැගී සිටිනවා නම් සමගිව සංඝ කරණීය කරනවා නම් සංඝයාගේ දියුණුවක්මයි. මා නොපැනෙව ශික්ෂාපද නොපනවනවා නම් පැනෙව ශික්ෂාපද නොබිඳිනවා නම් පැනෙව ශික්ෂාපද ඒ අයුරෙන්ම ආරක්ෂා කරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ වෘද්ධියම දියුණුවම සිද්ධ වෙනවා චිර රාත්‍රාපුණ්‍ය සංඝ පිතෘන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් උදාසේලාට අවනතව සමන් දෙගෙන කීකරුව කටයුතු කරනවා නම් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිළිමක් වන්නේ නැහැ ඒ වගේම පුනර්භවය ගෙන දෙන නැවත නැවත සතර දික් වෙන මේ ආමිෂ තෘෂ්ණාව සේනාසන ගැන සිව්පසය ගැන දායක කාරකාදීන් ගැන ඇලීමෙන් යුතු පුනර්භවය ගෙන දෙන තෘෂ්ණාව අත්තර දාලා වාසය කරනවා නම් ඊට වසඟ නොවනවා නම් ඒක භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවේ දරතුවක් ඒ වගේම යම්තාක් භික්ෂුන් වහන්සේලා තමා වැඩ ඉන්නේ සෙනසුනට එනවා යනවා නම් උන්වහන්සේලාට නිසිසේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආගන්තුක සත්කාර මැනවින් සිද්ධ කරනවා නම් එතෙක් භික්ෂුන් වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. ඒ වගේම ආරණ්‍ය සේනාසන ගැන සාපේක්ෂකව බලාපොරොත්තුෙන් ආරණ්‍ය වාසය ගැන සිත නමාගෙන වාසය කරනවා නම් එතෙක් භික්ෂුන් වහන්සේලාට පිළිීමක් වන්නේ නැහැ ජීවුණාවක් වෙනවා. මේ කර්ම හතක් ඵලමියෙන් සප්ත අපරිහානීය ධර්ම හැටියට දේශනා කළා. ඊළඟට භික්ෂුන් වහන්සේලා කර්මාරාම නොයනවා නම්, ඒ කියන්නේ වැඩවලමේදී වාසය නොකරනවා නම්, බස්සාරාම නොයනවා නම්, කතා කර කරම කාලේ නොගෙනවා නම්, නිද්දාරාමතාව හෙවත් නිතර නිදා ගැනීම බහුල නොකරනවා නම් සංගලිකාරාම නිතරම පිරිස එක්කාසෙලා අල්ලාප සල්ලාප කතාවෙන් කාලය නොගෙවනවා නම් පාප මිත්‍රයන් ආශ්‍රය නොකරනවා නම් එවාගෙම පාපිච්ච කියන මේ නාම පිච්ඡාවන් අත්තරදා වාසය කරනවා නම් එසේම ස්වල්ප වූ අධිගම ලාභයකින් නවතින නැතු ඉදිරියට බණ භාවනා වඩනවා නම් මේ කාරණා හතක් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවට හේතු වෙනවා අපරිහානීය ධර්ම හතක් වෙනවා. ඒ වගේම තවත් කරුණු හතක් භික්ෂුන් වහන්සේලා යම්තාක් සද්ධා සම්පන්නව තුනුරුවන් අදාමියෙන් වාසය කරනවා නම් පාපේට ලැජ්ජාවෙන් හිරිගුණේ පුරුදු කරනවා නම් පාපේට භයෙන් පොත්තාපේ පුරුදු කරනවා නම් එවාගෙම බහුසත භාවයේ පුරුදු කරනවා නම් ආරබ්ධ වීරිය කියන උතුම් වීරිය වැඩි දියුණු කරගන්නවා නම් උපක්කිත සතිතාව කියන සිහිය දියුණු කරනවා නම් ප්‍රඥාව කියන විදර්ශනා ඥාන වඩනවා නම් මේ කාරණා හත වැඩිමිනොත් වික්ෂු සංඝයා වහන්සේගේ අභිවෘද්ධිය සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. දැන් කවුරු 21යි. එවාගේම යන්තා භික්ෂූන් වහන්සේලා සති සම්බොජ්ජංගේ වඩනවා නම් ධම්මයේ විරිය තීති පස්සාදී සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග හත වඩනවා නම් එතෙක් විසු සංඥා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිළිහිමක් කන්නේ නැහැ කියලා පරිහානි ධර්ම හතක් එතනවා දාලා. ඒ වගේම වික්ෂුන් වහන්සේලා යම්තාක් අනිත්‍ය සංඥා වඩනවා නම් අනත්ත් සංඥා වඩනවා නම් අසුභ සංඥා වඩනවා නම් ආදීනව සංඥාවක් වඩනවා නම් ප්‍රාණ සංඥාව හා විරාග සංඥා නිරෝධ සංඥා කියන මේ භාවනා කමඨාන් හත වඩනවා නම් ඒක භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරීමක් වන්නේ නැහැ. දැන් කරුණු 35යි. ඒ වගේම යම්තා භික්ෂූන් වහන්සේලා එලිපිටත් ඇතිතලත් නැතිතලත් සබ්‍රාහ්මචාරීන් වෙත මෛත්‍රී කාය කර්මයෙන් උවටන් වෙනව කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඇතිතලත් නැතිතලත් මෛත්‍රී වචනයෙන් උපකාර වෙනවා නම් ඇතිතලක් නැතිතලක් මෛත්‍රී සිතෙන් භාවනා මෛත්‍රී වඩනවා නම් තමාට ලැබෙන යටත්පිරිසෙන් පාත්‍ර පරියාපන්න දෙයින් හරේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදා හදා වළඳනවා නම් අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුද්ධිස්ස විඤ්ඤුක්ත සත්‍ය අපරාමර්ථ සමාධි සංවත්තනක තියෙන මේ විදිහේ උතුම් සීලයෙන් සමානව වාසය කරනවා නම් එවාගෙම උද්‍යම්මේ ඥානයේ හේවත් සම්මා දිට්ඨියෙන් සමානව වාසය කරනවා නම් මේ කාරණා හය නිසාද වික්ෂු සංඝයා වහන්සේගේ දියුණුව සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානීය ධර්ම හයක් එතන දේශනා කළා සියල්ල 41යි. මේ කර්ම 41 දේශනා කළ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යන්නට ඕනේ අම්බලට්ටික උයනට. එහෙමයි ස්වාමීනි කියලා අම්බලට්ටික උයනට වැඩියා. එතන රාජාගාර කියන රජදරුවන් විවේක ගන්න ශාලාවක් තියෙනවා. මෙතන වැඩේ කියලා. මෙතන වැඩේ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට සීලයයි සමාධියයි ප්‍රඥාවයි විමුක්තියයි කියන හතර ගැන විශේෂ අනුශාසනා පැවැත්වුවා. ඉන් අනතුරුව දේශනා කළ ආනන්දය මට වඳින්නට ඕනේ නාලන්දාවට. මේ වඩින ගමන් මඟ. නාලන්දාව කියන්නේ ශරීරත් මහ රහතන් වහන්සේ කුපම් ගමනේ. නාලන්දාවට වැඩම කරවලා එහි බුදුරජාණන් වහන්සේ විවේකයේ වැඩි ඉන්න අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ සමීපයට පැමිණ ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා කිව්වා. ස්වාමීනි, අතීතෙත් අනාගතෙත් වර්තමානයේත් භාග්‍යතුන් වහන්සේට සමාන ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන් අතර කවදාකවත්ම නැහැ ස්වාමීනි. ඒ ගැන මාති සේම මගේ ප්‍රසාදය පළ කරනවා කිව්වා. අසවදාලා සාරිපුත්‍රයේ මේක සිංහනාදයක් නේ. මේ සිංහනාදේ පැවැත්වේ කවර අරමුණක් නිසාද? ස්වාමීනි යම් කිසි නගරයක ප්‍රාකාරයක් තියෙනවා. මේ ප්‍රාකාරයේ බලලකටවත් ඇතුල් වෙන්න බැරි තරම් නොයක තරම් සුරක්ෂිතව තියෙනවා. ඉතින් මේ දක්ෂ නැනවත් දොරටු පාලයේ කල්පනා කරනවා මේ නගරයේට මේ දොරටුවෙන් අර කිසිම තැනකින් සතුකට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. යන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතු වෙනවා කියලා නගරයේ සුරක්ෂිතභාවයේ අනුව එතුමා හිතනවා මේ දොරටුවෙන් තමයි සියල්ලෝම ඇතුල් වෙන්නේ හිතෙන්නේ. ඒ වගේ ස්වාමීනි මම තේරුම් ගත්තා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨාන වඩා සත්බොධ්‍යංග වඩා ලෝතුරා සම්මා සම්බුදු වුණා. අතීතයේ වැඩි සියලු සත්ව සරුවක්යන් වහන්සේලා චේතසෝ උපක්ලේශ නම් වූ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨානයන් මනාව දිනු කොට සත්‍ය බොජ්ජංග ධර්මයන් වඩා ලෝතර බුදුබාටපත් වුණා. අනාගතයේ මේ විදියයි. එනිසා ස්වාමීනි ඒ අතීත අනාගත ලෝතර බුදුරයන් වහන්සේලාගේ සිත චේතෝ පරිඥාණයෙන් මම දැකලා නෙමෙයි මෙන්න මේ අන්වය අනුව මම තේරුම් ගත්තා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාස්ත්‍රවරේ මේ ලෝකේ කොතනකවත් නැහැ කියන එකම හදපත්ලෙන් පිළිගත්තා කියන එක පහදා දුන්නා. බුදුරජාණන් වහන්සේ දෙන්නේද මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ සම්බන්ධවම විශේෂ ධර්ම දේශනා පවත්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යාගන්නට ඕනේ පාතලේ ග්‍රාමයේ පාටලිය ග්‍රාමයට යන්නට ඕන. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා සංඝයාත් පිටස්ස පාටලිය ග්‍රාමයට වැඩි. ඒ පාටලිය ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේට පාටලිය ග්‍රාමයේ වාසී බෞද්ධයෝ නැවතුම් පොලක් හැටේට සලසා දුන්නේ සංකාගාර ශාලා. ඒ වෙනකොට මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යයන් දෙන්න මේ පැලලොක් නුවර නිර්මාණය කරන කාලයේ පළමුවෙන්ම නගර ශාලාව නිමාවට පමුණවා තිබුණා. ඉන් විශාල සෙනඟක් එක්කාසෝනා රාත්‍රී ධර්ම ශ්‍රවණයට ඒ දවසේදී ඒ විශාල ගිහි පිරිසට දුස්සීල භාවයේ සහ සීලවන්ත භාවයේ ආදීනව ආනිසංස දේශනා කළා. ගෘහපතිවරුනි සීලයක් නැති පුද්ගලයාට ආදීනව පහක් ලැබෙනවා. එකක් තමයි අස්පන අපිට ධනෙ පිරිනවනවා. දෙවැන්න තමයි අප කීර්තිය වැඩෙනවා. තුන්වැන්න තමයි යම් කිසි පිරිසකට යාමේද විසරදව යාකින් යා නැති වෙනවා මංකු භූතව මූණ අකුලවාගෙන දුර්මුඛෝ යා යුතු වෙනවා පිරිස් මැදට යනකොට. එවැගේම සීලයක් නැති පුද්ගලයා මරණාසන්න මොහොතේදී සිය මුලාවටපත් වෙනවා මරණින් මතු අපාගාමී වෙනවා. ගෘහපතිවරුනි සීලයක් නොරකින්නේ කොට මේ ආදීනව පහක් ලැබෙනවා. ඒ වගේම සීල සම්පන්නයාට ආනිසංස පහක් ලැබෙනවා. පළමුවෙන් සීල සම්පන්නයා අප්‍රමාදව තමන්ගේ දිනචර්යාවේ කටයුතු කරන බැවින් ධනයෙන් දාන්යෙන් යස ඓශ්වර්යයෙන් වැඩෙනවා. ඒ පළමුවෙනි ආනිසංස සීලවන්තයාට යහපත් කල්යාණ ජීවිතේ භාවය මුළු ලෝකෙට පැතිරෙනවා. දෙව්ලෝ බඹලෝ දක්වා පවා සීලවන්තයාගේ සීල් ගුණය ගැන ගුණ වර්ණා පැතිරෙනවා. සීලවන්තයා කවර හෝ පිරිසකට රජ පිරිසකට බ්‍රාහ්මණ පිරිසකට ශ්‍රමණ පිරිසකට කොතැනට ගියත් විසරදව නිර්භයව ඉරුජුව සිට සහභාගී වෙනවා සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනා සීනුවණින් යුක්ත වෙනවා සීලවන්තයා මරණින් මත්තේ නිදාපිබිදයක් මේ සුගති ලෝකයේ උත්පත්ති ලැබනවා මේ විදිහට සීලයේ ආනිසංස පාදේශනා කළා මේ රාත්‍රියේ බොහෝ වෙලාවක් මේ සීලය පිළිබඳව දේශනා කළ තථාගතයන් වහන්සේ පිරිස පිටත් කළාට පස්සේ තමන් වහන්සේට නියමිත කාමරයක වැඩම කොට සමාපත්තියට සමවැදුණා. සමාපත්තියෙන් නැගී සිටින වෙලාවේ දිවසට පෙනී ගියා මේ පාටලී පුත්‍ර නගරයේ වස්තු පරිග්‍රහණය කරන දෙවියක්. ඒ කියන්නේ දිවසට පෙනී ගියා තෞතිසාවැසි දෙවි දේවතාවෝ මේ පාටලීපුත්‍ර නගරයේ ආසය භූමියෙන් කරගන්නවා. මහේසාක්‍ය මහේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන මහේසාක්‍ය මහේසාක්‍ය රජමැති ඇමති ආදීන්ට හිත් නැමෙනවා ගොඩනැගිලි ගොඩනගා ගන්න. ආ මධ්‍යම මධ්‍යම දෙවියන් වස්තු පරිග්‍රහණය කරන කෙලින් මධ්‍යම රජමැති ඇමති ආදීන්ට නියත් මවා ගන්නට නියත් ගොඩනගා ගන්න හිත නැමෙනවා. ඕමත ඕමත නැත්නම් අල්පේතාච දෙවියන් වස්තු පරිග්‍රහණය කරන ඉද්දෙන් මේ වගේම තුන්වෙනි පන්තියේ මිනිස්යන්ට නියත් ගොඩනගා ගන්න හිත පහළ වෙනවා. ඉතින් පසුදා උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය මම ඊයේ රාත්‍රියේ දිවසින් දැක්කා මේ පාදලේ පුත්‍ර නගරයේ අහසේ ඉඩම් වෙන් කර ගන්නවා දෙවි දේවතාවෝ. ඊයර විස්තරය සියල්ල පහදා දුන්නා. ඉතින් පසුදා උදේ පාන්දරම සුනීද වස්සකාර මගධ මහා මාත්‍යයන් දෙන්නේ ඇවි දානට ආරාධනා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේත ඒ දෙදෙනා ඉතා ගෞරවයෙන් දාන වස්තු පරිත්‍යාගය කළා රජතුමා වෙනුවෙන්. දන් වළඳන අවසානයේදී ගාථා තුනකින් ධර්ම දේශනාවක් අදාළා. යස්මින් පදේශේ කප්පේතේ වාසම්පන්දිත ජාතිකෝ සීලවන්තෙත් භෝජත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ යම් ප්‍රදේශයක නැනවත් මිනිසෙක් වාසය කරනවා නම් එහිදී සිල්වත් සසුන් බඹසර ඇතරින උතුමන්ට දානයක් දෙනවා නම් යාතත් දේවතාසුන් තාසං දක්ෂින මාදිත තාපෝජිතා පූජයන්ත මානිතා මානයන්ත නම් එහි අධිග්‍රහිත දෙවියන්ද පින් පැමිණවීම ඒ දෙවියන්ගේ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ලැබෙනවා තතෝනං අනුකම්පන්තේ මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රා නිපස්සති එසේ දෙවියන්ගේ අනුකම්පාව නිසා අවුරුස පුත්‍රයෙකුට රැකගන්න දෙමව්පියන් වගේ ඒ පින් දෙන පින්නතුන්ව යහපින් ආරක්ෂා කර ගන්නව දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීම හැමදාම දියුණුවක් වෙනවා කියන එක පාදා දුන්නා. ඒ වගේම දඹදෙව බුද්ධ ශාසනය තියෙන තුරු අගනුවරවන්නේත් මේ පාටලිපුත්‍ර නගරයයි කියන එක පාදා දුන්. යම් දාසක මිත්‍ර ભેදේ නිසා මේ නගරය අහිමි වෙන්න පුළුවන් එතෙක්ම මුළුමා ජම්බුද්දීපයේ වලිපතේ කියන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට නැත්නම් අගනුවර හැටියට මේ පාටලිපුත්‍ර නගරේ පවතිනවා කියලා දේශනා කළා. එදා සුනීල වර්ෂකාර දෙන්නට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේ පිටත් ඒ වඩන දොරටුවට ගෝතම ద్వාරයේ නම් තබන්. ගංගා නංගයෙන් එතරන තොටුපුවට ගෝතම තීර්ථය කියලා නම් තබන්ට ඕන වුණ ඒ විදිහටම නම් තබුවා ගෞතම ద్వාරය ගෞතම තීර්ථය. ගංගා නම් ගඟ පිරීලා ඉතිරිලා යනවා. බොහෝ දෙනා ගඟෙන් එතර වෙන්න උරුකාරු සූදානම් කරනවා. බුදුරජාණන් වහන්සේ අභිඥා බලයෙන් මහා සංඝරුවනත් එක්ක සෙනෙයකින් එගොඩට වැඩියා. ගල්ලා ප්‍රීති වාක්‍යයක් එයා හිටියා ලෝක වාසී ජනතාව ඉතර වෙන්න උරුපාරු ආදනවා සසර දුකෙන් ඈතර වුණා උත්තමයන් වහන්සේලා නැවත මේවා ගොරුපාරු අවශ්‍ය වන්නේ නැහැ කෙනෙකුන් වහන්සේ පහදා දුන්නා ඊළඟට වැඩියේ කෝටික් ග්‍රාමයේ මාත්‍රුකා කළ ධාතා දෙක ඇතුළු ධර්ම දේශනාවක් කෝටික් ග්‍රාමයේදී දේශනා කළා කෝටික් ග්‍රාමයේදී උදාසේ පහදා වදාළේ ආරි සත්‍ය දේශනාවයි චතුල්ලම් විත්තේ අරිය සත්‍යානං යථා භූතං අනනුභෝධ අපටිවේදා ඒවමිදං දීගමද්දානං සන්දාවිතං සංසරිතං මමංචේව තුම්මාකංචේ මානෙ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාරි සත්‍ය ධර්මය සත්‍වාකාරයෙන් අවබෝධ නොකිරීම නිසා මටත් ඔබ සැමටත් මේ දික්සසට ඇවිදින්න සිද්ධ වුණා මානෙනි අද ඒ චතුරාරි සත්‍ය දැකගත්තා සතර ගමනට හේතුන තෘෂ්ණාව නැස්නා නැවත පුනර්භවයක් නොවනට සාන්ත නිර්වාණය ආબોධ වුණා කියන කුණාසේ ඒ දේශනෙන් පහදා වදාළා. ඉංගලතරු ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාල ආනන්දය මට අද වඩින්නට ඕනේ විශාලා මහනුවර. විශාලා මහනුවරට වඩිනවා කියලා වැඩි. මේ වඩින ගමනේදී අම්බපාලි වනයේට වැඩියා. ඒ කාලයේ අම්බපාලි වනයේ විවේකකාමී උතුමන්ද සුදුසුසේ විවේකස්ථානයක් ලොකු අඹවණයක්. ඉතින් මේ අම්බපාලි වනයේ වැඩ ඉඳගෙන වික්ෂු සංඝයා වහන්සේට ඉතා විසුතුරු ධර්ම දේශනාවක් හොඳ යානාවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බණ ටිකක් අහලා පසුදින දානෙට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ කිවසා වදාළ. එතුන් මේ වැඳ නමස්කාර කොට පිටත් වුණාට පස්සේ ලිත්තේ ලිත්තිව රජදරුවා ආවා. මේ රජ දරුවන් එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාත නියම කළා මහණෙනි කෞතුකාවයට දෙවියන් නොදක්කන මෙන්න මේ ලිත්ති රජ දරුවන් වෙත බලන්නයි නිල් පාට කහ පාට සුදු පාට රතු පාට ශරීර වර්ණ එවාගේම ඇඳුම් පැළඳුම් වර්ණ යාන වාහන වර්ණ වලින් දෙව පිරිසක් වාගේ එනවා යානාවල මේ අතර අම්බපාලි මුණ ගැහිලා අම්බපාලි කිව්වා ආරි පුත්‍රයනි මම අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දායක ආරාධනා කළා මම ජයගත්තා. දෙසේ රාදරුව පුදුම වුණා. ඒ පිරිසක් ගියන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පසුදින දානක ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාළ දාන ආරාධනයක් බාරගෙන අවසానයි. අසුරසලක් ගාලා කිව්වා අපේ අම්බපාලයට පෙරදුනා නේද කියලා. ඉතින් පසුදින උදෑසන අම්බපාලයේ ඊටාම ගෞරව සංප්‍රයුක්තව ප්‍රණීත දාන වස්තුයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දන් දීලා ඒ අම්බපාලයේ අඹවණේම පිටින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සංඝ සතු කොට පූජා කළා. බුදුරජාණන් වහන්සේ තෙන්දී සීල සමාධි ප්‍රඥා විමුක්ති ගැන වැඩිපුර ධර්ම දේශනා කරත්වා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය අපි යන්නට ඕනේ නාදිකාවට. නාදිකාවට වඩින්නට ඕනේ. ඉතින් නාදිකාවට වැඩියක්. දින්දකාවසත කියන ගඩලින් කළ ආවාසයක් තියෙනවා මෙතන තමයි නැවතුම් පොළ. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දින්දකාවසතේදී වික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනාවක් කළා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීනි මේ නාදිකාවේ උපසාල්ල කියන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ පුනරභවය කුමක්ද? නන්දා කියන භික්ෂුණීන් වහන්සේ නමක් අපවත් වුණා. ඒ වගේම සුදත්ත කියන උපාසක තුමේ සුජාතා කියන උපාසිකා තුමියක් අපවත් කලරිය කළා. ඒ ඇත්තන්ගේ පුනරභවය කොහොමද? ඒ වගේම ස්වාමීන් මේ නාදිකාවේ කකුද කියන උපාසකතුමි ආ කපුද කියන උපාසකතුමේ කාලිංග උපාසකතුමා නිකට උපාසකතුමා කටිස්සබ උපාසකතුමා එවාගෙම සුත්ත උපාසකතුමා සන්තුත්ත උපාසකතුමා භද්‍ර උපාසකතුමා සුභද්‍ර උපාසකතුමා මේ අත කලොරේ කළා එයාට ප්‍රතිපත්ති කෙරුවා එයාට සංගේ පුනර්භාමී මොකද්ද බුදුරජාණන් වහන්සේ තෝ ලැබුණා සාල කියන භික්ෂුන් වහන්සේ රහත් වෙලා පිරිණුණා නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා බඹලෝ පන්න. සුදත් උපාසකතුමා රකදාගාමී වුණ සුජාතා උපාසිකා තුමිය සෝවාන් වුණා. අනේ සියලුම දෙනා අනාගාමීලා සුද්ධාවාස උපන්නා. ආනන්දය මේ විදිහට පරලෝ යන යන අය ගැන මගෙන් අහන්න ගියොත් ඒක කාලේ ගෙවා දැමීමක් නිෂ්ඵල දෙයක්. මම දෙනවා කැඩපතක්. මෙන්න මේ කැඩපත මනමින් තේරුම්ගෙන තම තමා ලද අධිකම ලාභයන් මරණාසන්න මොහොතේදී ප්‍රසිද්ධව ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා. ඒ මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේවත් අදපත්යෙන් බුදුගුණ පිළිගැනීම. ධර්ම රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් අදපත්යෙන් දහම් ගුණ පිළිගැනීම. සංඝ රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් සංඝ රත්නය ගැන අදපත්යෙන් පිළිගැනීම. එවාගෙම ශික්ෂා ප්‍රතිපත්ති ගැන කියන්නේ ආරේකාන්ත සීලය ගැන හදපත්ලෙන්න පිහිටා සිටීම. ආනන්දේ මෙන්න මේ කරුණු හතර යම් කිසි වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාගේ කෙනෙකුට ස්ථීර වශයෙන් පිහිටනවා නම් එතුමා මරණ ආසන්න මොහොතේදී වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සුවනක් පිළිසේ කාට නම් ප්‍රසිද්ධව ප්‍රකාශ කිරීමට මම අනුමත කරනවා. අරිහත්ත්වයටපත් වුණා නම් එහෙමයි අනාගාමුණා නම් එහෙමයි, සකදාගාමුණා නම් සෝවානුණා නම් කිසිම වරදක් නැහැ මරණාසන්න මොහොතේදී මේ තමාගේ ප්‍රකාශනය කරලා ඒ තමාගේ නිවන අරමුණු කරගන්නම අවසර දෙන්න. මේකට කියනවා ධර්මාදාත කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය කියන මේ කාරණා හතර වැඩිපුර ධර්ම දේශනා වශයෙන් පැවැත්වුවා. ඊළඟට තථාගතයන් වහන්සේ අදාළ ආනන්දය අපි වඩිමු දේළුව ගමට. මෙන්න 45 වෙනි වස්තාන කාල අවස්ථාව. දේළුව ගමට වැඩියා. දේළුව ගමේ තියෙනවා තෙලසුණක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයාත නියම කළා මහණෙනි මම මෙතනවත් එළඹෙනවා මේ භික්ෂු පිරිසත් කැමැති කැමැති තැන්වල සුදුසු පරිද්දෙන්වත් එළඹෙන්නයි කියලා විධාන කරලා දේළුව ගාමේ වස් එළඹුණා. මේ තමයි 47 වෙනි අවුරුද්ද. හැබැයි මේ වස් සෙලඹුණා වගේම උන්වහන්සේට ඉතාමත්ම දරුණු ලෙස සප්තාපේකාර රෝගයක් ඇති වුණා. මේ ජම් පිරිනුවම් පායි ජම් පිරිනුවම් පායි කියන තරමට උත්සන්න රෝගයක් ඇති වුණා. සබ්ද රජතුමත් ආවා උපස්ථාන කරන්න කැපකරු කෙනෙක් හැටියට එතුමා උපස්ථාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට මානසික වශයෙන් විශාල වේදනාවක් ඇති වුණා. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවිදෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද පිරිනුවම් පෑම වටින්නේ නැහැ. වික්ෂු සංඝයා වහන්සේට ඥාත බෞද්ධයන්ට ධර්මානුශාසනාවක් කළවනේ මා පිරිනුවම් පාන්ද. කියලා සමාපatti සමයදුණා. අරියත්පල සමාපatti සමයදුණා. මම නිරෝගී අතිශයින්ම ශක්තිමත් රූප කලාප. අපේ සිතේ තේනවා රූප පොදවන සිත් 75ක් මේ පොදුවේ ගන්නවා නම් රූප උපදින සිත් 75ක් තියෙනවා. ඒ කියන්නේ දෙපස් විඥාන 10යි මනෝ ධාතු ත්‍රිකයයි ඇර ඉතිරි සිත් 75න්ම රූප උපදිනවා. ඒ රූප උපදින සිත් අතරේ මේ අරිහත් ඵල චිත්තයේ සමාන නිරෝගී රූපයන් උපදවන විනිශ්චිතක් නැහැ. ඒක නිසා අර බිහෙත් ඖෂධයට වඩා අරිහත් ඵල සමාපත්තියේ බහුල කෙරේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සානිය පෙළඹුණා. එදා විහාරයේ පිටිපැත්තට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද උණු පංචකක් පහසුවෙන් අනේ ස්වාමීන් මට දිශා විදිසා තේරුම් ගන්න බැරි තරම් මගේ හිත වික්ෂිප්ත වුණා. අනේ ස්වාමීන් ජම්මත ස්වාල්ප අස්වසිල්ලක් වුණා. භාග්‍යතුන් වහන්සේ සනීපාතට ඇදිච්ච ගැත්. නෑනන්දේ අද පින්නම් පාන්නේ නෑ මම. සමහා සංඝයාට කියේතු උපදෙස් තියෙනවා. කියලා උන්වහන්සේ උණුපැන් පහසු වෙලා දාසෝයටපත් වුණා. දේරුව ගමේ කැමැතිතාක් වාසය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය අපි යමු සාපාල චෛත්‍යයට. මේ සාපාල චෛත්‍යයට වැඩිය. සාපාල චෛත්‍යයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආසනයක් පනවා දුන්න. ඉතින්දී බුදුරජාණන් වහන්සේ සතර ඉරිදිපාද ගැන විශේෂ දේශනාවක් පැවැත්තුවා. ආනන්දය යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරිදීපාද හතර භාවිත සුභාවිත කරන ලද නම් කල්පයක් කර අල්පාවශේෂයක් කර ජීවත් වෙන්න පුළුවන්. කල්පය කියන්නේ ඒ කාලේ පරමාසාරුදු 100. කල්පාවශේෂ කියන්නේ 120. ආනන්දය තථාගතයන් වහන්සේ විසින් සතර ඉරිදීපාද ධර්ම භාවිත සුභාවිත කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ කැමති නම් ආයුෂ් කල්පේ හෝ ආයුෂ් කල්පාවකේශයක් හෝ ජීවත් වෙන්න පුළුවන්. තුන් වාරයක් මේක ප්‍රකාශ කළා තුන් වාරයේම ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. උනාසේගේ සිත විසිරී ගියා ආරාධනා කරන්න සිහියෙලම සිටියේ නැහැ. මාරාවර්තය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය දැන් එනම් සුදුසු තැනකට යන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ හේන තෙක්මානේ ගහක් උලට වැඩලා වාඩි වුණා. ඒ අතරත වසවතගේ පුත්‍රයා තාවනේ. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ වහන්සේදා බුදු වෙන දවසේ කිව්වනේ මම ධර්ම පිරිනුවම් පාන්නේ නැහැ. මට වික්ෂු සංඝයා වහන්සේ ව්‍යක්ත ප්‍රතිබල ධර්මදර විනයදර සාසනය ගෙන යන සමස්ත භික්ෂු පිරිසක් ඇති වෙන තුරු මම පිරිනුවම් පාන්නේ නැහැ. දැන් අද ඔක්කොම සම්පූර්ණයිනේ. දැන් පිරිනුවම් පාන්නේ. ඒ වගේම වහන්සේ කිව්වනේද භික්ෂුණී සංඝයා උපාසක පිරිස, උපාසිකා පිරිස, වික්ත, විසරද, ධර්මදර, විනයදර ප්‍රතිපත්ති ගරුක බුදු සසුන දිගට පවත්වන්න සමර්ථය පහළ වෙනතුරු මම පිරිනුවම් පාන්නේ නැහැ කියලා දා කිව්වනේ. දැන් මේ සියල්ල සම්පූර්ණයි නේ. එනිසා පිරිනුවම් පාන්න. මෙන්න ආරාධන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා වසවදී පුත්‍රය ඔබේ ආරාධනයේ මට කමක් නැහැ. මම දැන් නබෝ දාතකම් පිළිවෙනවා. තව තුන් මාසයක් තථාගතයන් වහන්සේ වැඩෙන්නේ දින 90යි. ඔබ අල්පෝත්සවයෙන් කියලා මාර්යා පිටත් කෙරුවා. මේ අවස්ථාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතෝ සම්පජානකාරීව ආය සංස්කාරාත්තරය මොනවාද ආය සංස්කාරාත්තරය කියන්නේ අද පටන් ඉදිරි කාලයේදී අරිහත්ඵල සමාපත්තියේ සමාදින්නේ නැත කියන අදිෂ්ඨානයයි යම් හේතුන් අරිහත් ඵල සමාපත්තිය සමාධි සමාධි හේතුයන තව වර්ග 120ක් ජීවත් වෙන්න තිබුණා. පරමාස වර්ග 120ක් ජීවත් වෙන්න තිබුණා. අරිහත් ඵල සමාපත්තිය අත්තරේම නිසායේ දවස් 90කට ජීවිත කාල සීමාව සීමිත වුණේ. අවසාස්ථාන සීමිත වුණේ අරිහත් ඵල සමාපත්තිය සමාදින්නේ නැහැ කියන මේ අදිෂ්ඨානෙ නිසායි. ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණා. දසදහසක් සක්වලම කම්පා වුණා. දිවිතුණු අකුණු පිපුරුණා. ඉතාමත්ම දිවිතුණු දේවා සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ කැටිගත්තා. වාමාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගඳලා කිව්වා අනේ ස්වාමීනි මා බියකරු භූමි කම්පාවක් එවාගේ මා බියකරු ගෝතනිය ගෝතාවක් ඇති වුණා මොකද ස්වාමීනි මේ පොළොව කම්පා වුණේ ආනන්දය පොළොව කම්පා වෙන කරුණු අටක් තියෙනවානේ මේ මහ පොළොව රැඳී තියෙන්නේ ජලයේ උඩ, ජලය රැඳී තියෙන්නේ වාතයේ උඩ. ඒ වාතය කලඹීමෙන් ජලයක්, ජලය කලඹීමෙන් පොළොවක් හිතෙනවා. නැත්තම් කම්පණය වෙනවා. මේක කාරණා. 이르දි සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් හරි, දෙවියන් බ්‍රහ්මයන් හරි ආපෝකසනේ සමාපත්තේ සමයදිලා මේ මා පෘථුවේ ජලය මතු පිට ආවෙන්න හරිනේ සල්වකම්පා කරන මේ දෙවිනි කාරණා තුන්වෙනි කාලයේ පස්චිම භවයක බෝසතාණන් වහන්සේ නමක් සතෝ සම්පජාන කාර්යයේව මෞකස ප්‍රතිසන්දි ගැනීමේදී පොළොව කම්පා වෙනවා. සතෝ සම්පජාන කාර්යයේව මෞකසෙන් දී වෙන දවසේ පොළොව කම්පා වෙනවා. ලෝතර බුදු වෙන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ධම්සක් දේශන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආයසස්කාර අත්තරින දවසේ මහා පොළොව කම්පා වෙනවා. පිරිනිවන් පාවදාන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආනන්දය මෙන්න මේ කාරණා අතල් පෘථිවි කම්පනයේ සඳහා සිද්ධ වෙන්නේ හේතුවට. ආනන්දය මේ ලෝක ධාතුවේ තියෙනවා අභිධායතන කියලා කරුණු අටක්. අභිධායතන මේවා විස්තර කරන්න කාලේ මදි වෙන්න පුළුවන් ලාංඡනය වශයෙන් හරි මතක තබා ගන්න ඕනේ. ඒ කියන්නේ ඥානෝත්තරික යෝගාවචරයක් නුවණින් වැඩි යෝගාවචරයක් තමන්ගේ ශරීරයේ හේසා ලෝමා ආදී කොට්ටාකයක් කතන භාවනා වශයෙන් හරවනවා. කතන භාවනා වශයෙන් අරවලා බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිති උපදවාගෙන උදා වෝදාරමුණේදී ඥාන ලබනවා. ඒකට කියනවා අජ්ජත්තං රූපසඤ්ඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි. මෙන්න පළවෙනි අභිභායතෙන. ඒ කියන්නේ තමාගේ ශරීරයේ කතන භාවනාවක් කළා. බාහිර අරමුණකින් ප්‍රතිභාගණයෙන් ලැබුවා. ඒක ඊටාම කුඩා. ඊටාම කුඩා කලානදී කරන් කුඩා ප්‍රතිභාගණයෙන් නම ඥාන ලැබනවා. එවැගේම සමාගයේ ශරීරයේ භාවනා පටන්ගෙන බාහිර අරමුණකේ ප්‍රතිභාග නිමිත්ත ලබා ගන්නවා විශාල අරමුණක්. විශාල අරමුණකින් විශාල ප්‍රතිභාග නිමිත්තකින් ඥාන ලැබෙනවා මේක දෙවන්නයි. තව කෙනෙක් බාහිර අරමුණකම කසින භාවනා වඩලා බාහිර කසින නිමිත්තකින් ඥාන උපදවා ගන්නා කුඩාම කුඩා අරමුණකින් අතරවැන්න බාහිර අරමුණකින් ඥාන මේ ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන මාත් අරමුණක් නිමිති කරගෙන ඥාන උපදවා ගන්නවා මෙතන හතරයි එවාගෙම නිල් පාට අතිශයින්ම නිල් පාට අරමුණේදී නිල කතිනේ වඩා ධ්‍යාන ලබනවා මේක පහ කාම කහ පාට දිවිසන කහ පාට අරමුණේ ඥාන ලබනවා එක හය වෙන්නේ එවාගෙම සතුම රතු පාට අතිශයින් දිලිසෙන රතු පාට අරමුණේ ධ්‍යාන උපදවනවා මේක අත්වෙන්නයි. වගේම සුදුම සුදු පාට දිලිසෙන සුදු පාට පිහිට කරගෙන ධ්‍යාන උපදවනවා මේක අත්වෙන්නයි. මේ වාට කියන අභිභායතනාට ආනන්දේ සතාගතයන් වහන්සේ මේවා සුභාවිත සුභාවිත කරලා තියෙනවා. ඒ වගේ ආනන්දේ විමෝක්ෂාටගත ලෝකේ තියෙනවා. මොනවද මේ විමෝක්ෂ කියලා කියන්නේ? විමෝක්ෂ කියලා කියන්නේ අර වගේම ධ්‍යාන ලබන ක්‍රමයක් සමාගයේම ශරීරයේ කසින වඩලා ධ්‍යාන උපදවන බාහිර අරමුණේ කසින වඩලා ධ්‍යාන උපදවන සුභ පරම අරමුණේ ධ්‍යාන උපදවනවා ආකාසානංච යතනේ විඥානංච යතනේ ආකින්චඤ්ඤාතනේ නේ සංඥා නා සංඥාතනේ කියන සමාපත්‍ය හතරක් උපදවනවා සංඥා වේදේත නිරෝධය කියන නිරෝධ සමාපත්‍ය සමාදිනවා මේ ආදත කියනවා විමෝක්ෂාද මේවා තථාගතයන් වහන්සේ පුරුදු කළ කියන. ඒ වගේම ආනන්දය තථාගතයන් වහන්සේ මේ ඉරිදීපා ධර්මයන් මනමින් භාවිත ස්වභාවිත කරලා කියන බැවින් හැමතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පවශේෂයක් ජීවත් වෙනවා. නමුත් අද තථාගතයන් වහන්සේ පින්වන්තයම කාල් සංස්කාරات හරියා කියන එක ප්‍රකාශ කළා. ගෝතම නිග්‍රෝධයේදී එවාගෙම සීතවනයේදී තපෝදාරාමයේදී ඉසිගල ඉසිගිලි පාර්ශවයේදී එවාගෙම සප්පසන්දික සබ්බාරයේදී තවත් මේ වාගේ අදුලානුවර කියන විශාල ප්‍රසිද්ධ ඥානස්ථානෝදි මාමයේ බව ප්‍රකාශ කළා තියෙනවා. මේ වගේම මේ විශාලා මහනුවර උදේලිය චෛත්‍ය, තාපාල චෛත්‍ය, උදේලිය චෛත්‍ය, ගෝතමක චෛත්‍ය, සත්තම්බ චෛත්‍ය, බහුපුත්‍රගේ චෛත්‍ය, සාරංගද චෛත්‍ය මේ කියන සාපාලේ චෛත්‍ය මේවා ස්ථානවලදී මම මේ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඔබට එදා තේරුම් ගන්න බැරි වුණා. දැන් ඉතින් මම අමාරු කුඩයක් නැවත වළඳන්නේ නැති නිසා මේ ආරාධනය මත පිළිගත නොහැකි වෙනවා කියන එක පාදා දුන්නකොට උන්වහන්සේ අඬන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ වදාළ ආනන්දය හේතුයෙන් හටගා සියලු සංකත ධර්මයන් අනිත්‍යයි සංකත පටිච්ච සමුප්පන්නයි කාය ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි නේද අල්ලටුව කිව්වා නේද සබ්බේහිමේ පියේහි මනාපේ නානා භාවෝ විනා භාවෝ කියලා දැන් අඳන් දෙපා ඔබ යන්දාසක යන්දාසක භාවනා පටන් ගන්න ඔබට එක මාතනයේදී හරියට සාර්ථක වෙනවා කියලා හිත තැනසුවා සාගතුන් වහන්සේ ඒ අවස්ථාවේදී මහා වන කූටාගාර ශාලාවට වැඩම කරවලා මහා සංඝ රත්නයේ විසිතුරු ධර්ම දේශනාවක් වදාළා. මේ විසිතුරු ධර්ම දේශනාවේ අගතතුන් වහන්සේ අනුශාසනාවක් කළා. පරිපක්ඛෝ වයෝමයං පරිත්තම්මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තුනෝ මගේ ආයුෂ දැන් මූ පුරවා ගින් කියනවා මට දැන් පිරිනුවන් පෑමට කාලයේ සම්මිත වේ තේනවා මගේ පිහිටම අදාගත්තා. අප්පමත්තා සතිමන්තෝ සුශීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සතිත් මනුරක්කත. මන්න අප්‍රමාද වේව්. සීල සම්පන්න වේව්. සමාධි භාවනා වඩව. ප්‍රඥා වඩව. තමන්ගේ සිත ආරක්ෂා කරගනිව්. යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසතේ පහායාති සංසාරං දුක්ඛසංසං පරිස්සති යම් කෙනෙක් මේ බුදු ශාසනය මනා සිහිනුවණින් වීරිය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා බෝමුන් වාසය අනුශාසනා කරලා එදත් පාදා වදාලා අන්දදාන දික්කේ ආමන්ත්‍යාම හෝ වාධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේත මානින්දං අන්තිමාවත් අපි අමතනේ සංස්කාර නැතන වැරසනේ සුළුයි එනිසා අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා මානිමාත තුනක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියන එක පහදා දුන්නා. නැවත තථාගතයන් වහන්සේ ඒ මහා වන කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා තමන් වහන්සේ පාවානෝර බලා පිටත් වෙන්න සූදානම් වුණා. මේ යන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වික්ෂු සංඝයා වහන්සේට ඒ ඒ තල සීල සමාධි ප්‍රඥා ගැනම විෂිතුරු ධර්ම දේශනා පැවැත්තුවා. එවාගෙම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා පැවැත්තුවා. සතෝ සම්පජාන කියන පද දෙක ගැන විශේෂ දේශනා පැවැත්තුවා. එවාගේ බුදු සසුනේ චිරස්ථිතයේ පැමිණීම සඳහාම මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුය කියා විශේෂ දේශනා පැවැත්තුවා. මේව පවත්වමින් පාවා නුවර චුල්ල කම්මාර පුත්‍ර තුමාගේ අඹවිලට වැඩි. එතුමා කාරන් කියලා පසු දින දානේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේට අන්තිම දානේ දෙන්න කල්ප ලක්ෂයක් මෙතුමා පෙරම් පුරාගනාව කෙනෙක් සුජාතා සුදු දේවිය වගේ. මෙතුමා සෝවාන් මාර්ගඵලාදී කෙනෙක්. පසු දින ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට කොයි කොයි විදිහේ ඖෂධීය දානයක් මම සම්පාදනය කළ යුතුද? ආනන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේද ගැන හොඳට දන්නවා. උන්වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන ඖෂධීය ආහාරයක් සම්පාදනය කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන්නේ සූකර මද්දවය. සමහර කෙනා ලපටි ඌරන්ගේ මසක් කියලා. ඒ විදිහේ දෙයක් නෙවෙයි. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන සත්තාපේසාර රෝගීන්ට සත්‍රාය වෙන ඖෂධීය ආහාර විශේෂයක්. මේ කුංග කරෝවාර් පුත්‍රයා මේ වෙනුවෙන් පෙරම් පුරාගෙනව කෙනෙක්නේ එතුමා මේක බොහොම ගෞරවයෙන් පිළිගෙන සූකර මද්දවේ සහ සසුදාන වස්තු සම්පාදනය කළා. පසුදින දානේත වැඩම කළ තථාගතයන් වහන්සේ කුංග කර්මාර පුත්‍රතුමාට පහදා දුන්නා සූකර මැද්දේ මත පමණක් පිළිගන්වන්ට ඉතුරු තිබුණොත් ඒවා කිසි කෙනෙකුට නොදේ පොළවේ වලදා. වෙන කෙනෙකුට ඒක දිරවා ගන්න බෑ මොකද අර බුදු වෙන දවසේදී මෙන්න දසදහසක් වල දිව්‍ය ලෝකවල දෙවි දේවතාවෝ දිව්‍ය අමෘතය මේ දානෙට එක්කාසු කරලා තියෙනවා. කාටවත් දිරවන්න බෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේට හැර. සසු දාන වස්තුවේ සසු භික්ෂුන් වහන්සේලාට දන් දුන්. සින් දානානුමෝදනා දේශනා කරලා එතනින් පිටත් වුණා ආනන්දේ අපි වැඩිමු කුසිනාරා නුවරට. මේ කුසිනාරා නුවරට වඩන ගමනේදී අදෝදනාත් තරම් කැටි දුර ප්‍රමාණය 25 තැනක තරම් නවතින්නේ සිද්ධ නමුකද බුදුරජාණන් වහන්සේට රෝගේ උත්සන්න වුණා. ඇත්තට සමහර කෙනෙක් කියන සූකර මද්දමේ ගත්ත නිසා රෝගී උස්සන් උනේ කියලා. ඒක නෙමේ සත්‍යතාවය. ඒක අනිවාර්යයෙන් සිදුවෙන රෝග සමුත්ථානයක්. දාසේ දා රෝගාතුර වෙනවමයි. උදාතගේ අන්තිම රෝගයයි. ඒ සූකර මාධ්‍යය නිසා වේදනාව දරාගත හැකි වුණ ඖෂධීය ආහාරයක් නිසායි. ඉතින් මගින් මඟට උන්වහන්සේ ගිරේක වෙලේ බොහොම අපහසුයෙන් සමාපatti සම නොවැදී ආගමනින් වැඩිය. දහතුල වැඩි ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දේ මට පිපාසයි වතුරට ගග්ගේ. තුන් වාරයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරයේ කිව්වා මෙතන කරත්ත 500ක් ගියා කුඩා දොළපාරයි වතුර ඔක්කොම මඩලලා. නිලිවර කිව්වාම ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍ර ආරං ගියාම මලේ පාටට වතුර පෑදුනා. මලේ පාටට වතුර පෑදුනා ඒක භාගතුන් වහන්සේ වැළඳ. එතෙන්දීම ආවා පුක්කුස කියන මේ මල්ල රාජ පුත්‍රයෙක්. එතුමා බොහොම විශාල ධනවත් කෙනෙක් පාවානෝර වාසී. මෙතුමා බුදුරජාණන් වහන්සේ දැකලා ඇවිල්ලා ගන්න. කියා හිටියා ස්වාමීනි මං ආලාර කාලාම තුමාගේ ශ්‍රාවකෙක් ධායකෙක්. එතුමා දවසක් පාරයිනේ සමාපත්තියෙන් හිටියා. කරත් 500ක් ළඟින් ගියා. පස්සෙන්න ගියේ මම ගන්ධලා ස්වා ස්වාමීනි මෙතනින් කරත් 500ක් ගියදක් අද නෑ දැක්කේ නෑ. සබ්දය වුණාද? නෑ. නිනාදනේ තියාද? නෑ හොඳ අවදීන් හිටියේ. ශිෂ්ටෝට ඒ ශාන්ත සමාපත්තිය ගැන අහන එතුමා පැහැදුනා. බුදුරජාණන් වහන්සේ අදාලා කුක්කුසය මම කියන්නේ ඊට වඩා ගැඹුරු ශාන්ත සමාපත්තිය. තථාගතයන් වහන්සේ දවසක් ආත්මාවේ මේ පිටුරු ගේක වැඩ ඉන්න වෙලාවේ කුසාගාර කියන කුටියේ වැඩ ඉන්න වෙලාවේ උනාසේ නිරෝධයේ සමරදී කියන විශාල වර්ෂාවක් ධාරාණී පාත වැහි වැහැලා කකුල පුපුරලා සහෝදර ගොවියෝ දෙන්නෙක් නැති වුණා. ගවයන් හතර දෙනෙක් මැරුණා. කාල ජනතාවක් එක්කාසු වෙලා ඉන්නකොට උන්වහන්සේ සමාප්‍රත්තියෙන් නැගිට්ටා. කෙනෙක් ඇවිල්ලා ඒවා තථාගතයන් වහන්සේ වාස දන්නේද මේ සිද්ධිය? නෑ මම දන්නේ නෑ. උභාසයට ඇහුනේ නැද්ද? නෑ වුනේ නෑ. උභාසයේ නිදාගෙන හිටියද නෑ. අපෝයි පුදුම නේද මෙච්චර පුදුම දෙයක්. අකුණු පුපුරමින් ඇහි වැහැලා මිනිසුන් මැරිලා සාරකොම් මැරිලා මෙච්චර ජනතාවක් සම්නිපාත වෙලා ගෝදාව නාසයට වුණේ නෑ. මේ කාලවල කුක්කුස මල්ල රාජපුත්‍රයා කිව්වා ස්වාමීනි එදා ආලාර කාලාමතුමාගේ කෙරෙලටි මගේ ශ්‍රද්ධාවද කුලගේ පාපරල අරිනවා මට ඊට වඩා ලොකු ප්‍රසාදයක් අද ඇති වුණා කියලා තාම දිවිසෙන සංවම් පාතින් දිවිසෙන වස්ත්‍ර යුග්මයක් කතාගතයන් වාසයට පිළිගන්නේ ආගතුන් වහන්සේ එකක් බාරගත්තා එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට බාර ගන්න කිව්වා. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ එතුමා වැඳලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටම පෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඉදීම දිලිසෙන්න දබලෙන්න ගත්තා. ඊයා කපුදා නන්දියේදී තථාගතයන් වහන්සේ සම්පාස වුණා. සම්පාස වෙලා නැවතත් අර තාමත්ම ප්‍රභාකරව ඊවර යුග්මේ දරාගෙන වාසයේ උපවත්තන සාල වනෝද්‍යානයට වැඩි. යමක සාල ආභ්‍යන්තරයේ ආසනයක් පනවන්න නියම කළ බුදුරජාණන් වහන්සේ. එතෙන්දී උන්වහන්සේ දකුණැලේ සතුපුණා උත්තර සීසකව උතුරු දිශාවට හිස දාලා බටේරට මුහුණ දාලා දකුණට සිරිතතුල් දාලා සිහියෙන් උන්වහන්සේ සතුපුණා. නියම කළ ආනන්දයේ මේ මුළු මහත් නගර වාසීන් රජදරුවන් කියන්නේ අද අලුයම් කාලේ තථාගතයන් වහන්සේ පිරිනැමෙන බව. ඒ විදිහටම දැනුම් දුන්නාම සියලුම දෙනා හඳාගෙන වැළපි වැළපි පෙරලි පෙරලි ආවතතාවයන් වාසිත වන්නේ. රාත්‍රී පූර්ව යාමේ ජීවනතුරු ඒ රටවාසී ජනතාවලව වැන්දේ. ඊළඟට ආස පුරා දෙවි දේවතාවෝ පරසතු මදාරාමා දිව්‍ය සුගන්ධ දිව්‍ය සුණු විසිරෙවෝ. ධනක් පමණ දෙලවටක් තරම් මල් ගොඩවල් ගොඩ වුණා. වාස වදාලා මෙතිකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නැහැ. කාර්කලාවෙන් ඊළම් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමෙන් කියලා විශේෂුරු දේශනාවක් ආදාරයි. ඉතින් රාත්‍රී කාලයේ අප්‍රමාණ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ දසදහසක් සක්වලින් වඳින්න පුදන්. උපවාන ස්වාමීන් වහන්සේටත් එතනින් ඉවත් වෙන්න සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ විදායි. ඒ අතරත සුභද්‍ර කියන පරිද්දාජකතුනේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැනගන්නා ආනන්ද ස්වාමීන් වහන්සේ පාපියද්දී තථාගතයන් වහන්සේ අවසර දුන්න එන්නේ කියන්නේ එතුමාට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විචිතුරු ධර්ම දේශනාවක් වදාලා ඒ මොහොතේම පරිදි වුණා ඒ මොහොතේම ගහකුලට වෙලා සව් කෙලෙස් නැසා මහා රහත් භාවයටපත් වුණා මේ තමයි පස්චිම අන්තිම රහතන් වහන්සේ ඉතින් අල්ලංගනතර භික්ෂු සංඝයා වහන්සේ අමතලා උන්වහන්සේ විචිතුරු දේශනාවන් පැවැත්වුවා දේවාසනී ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළපුණ අසකාගතයන් වහන්සේ පිරුණා නුමනාම මා කාගෙන්ද භාවනා කමටහන් ගත්. භාග්‍යතුන් වහන්සේ කැඳවලා උපදෙස් දුන්න ආනන්දේ ශෝක වෙන්න වැඩක් නැහැ. ඔබ අවංකවම අදවසින් තථාගතයන් වහන්සේට මෙතෙක් කල නිත්‍ය උපස්ථායක දුරේ දැරුවා. ඔබ යම් දාසක භාවනාවට යෙදෙන්න එදාම වහාම අරිහත්ත්වයට සාක්ෂාත් කරගන්න. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතා දාගෙන එනේන හැමදෙනාගේ හදමින් මේ විදිහට අලුයම් කාලයට පැමිණියා. අලු වෙන අවස්ථාවේදී සූවාරයක් වික්ෂු සංඝයා වහන්සේගෙන් ඇව මානෙමි. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන ආදී මාර්ග ප්‍රතිපත්ති ගැන ආදී සැකයක් සාංකාවක් විචිකිච්ඡාවක් කියනවා නම් මගෙන් අහන්න. මේ මත් ආහන්න ලැබෙන්නේ තුන් වාරයක්ම විමසුවා තුන් වාරේ නිහඬ වුණා. එතන ඒ කියන වැඩි තිස්සවරයන් වහන්සේ රාහත් නව කිච්චරයන් වහන්සේ සෝවාන්. උදාස අන්තිමතර හන්ද දාන භික්කවේ ආමන්ත්‍යාමිගෝ වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේති කියන මේ අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඉන් අනතුරු ප්‍රථම ඥානයේ පටන් ඉහළ ඥානය දක්වා අනුපිළිවෙලින් සමයදුනා. නැත ප්‍රතිලෝම වශයෙන් මේ මන්ලෝ ප්‍රතිලෝම ආදි වශයෙන් සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමයදුනා. නිරෝධයට සමවැදුණා. අන්තිමේ නැවත ප්‍රථම ඥානයේ පටන් චතුර්ථ ඥානයටපත් වෙලා චතුර්ථ ඥානයේ සිටින් නැගිටිනකොටම මෛත්‍රී පූර්ව භාග සෝමනස්සාගත ඥාන සංපයුක්ත අසංස්කාරික කියන ප්‍රතිසංග ගන්නාලද විපාකසිත සමාන අන්තිම ත්‍රිපිටිකේ පහළ වුණා. ඒ චිත්‍යාදුත්පාදක්ෂණයේ ත්‍රිපිටකයේ බංගක්ෂණය අවස්ථා තුනද පත් වෙනකොට දස දහසක් ලෝක ධාතු අම්පාවෙද්දී පිරිනුවම් පාවදාලා. මේ අවස්ථාවේදී සාම්ප්‍රතිය ධර්ම රාජයා ගෞරව සංප්‍රයුක්ත රැඳගෙන දාතාවක් කිව්වා. සබ්ද රැඳගෙන දාතාවක් කිව්වා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ දාතා දෙකක් ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේද දාතාවක් වදා. මේ වාර සංවේග ප්‍රකාශක දාත. අනිත්‍යදා ප්‍රතිසංයුක්ත දාත. ඒවා ප්‍රකාශ කරන්න මම කාලය ගන්නේ නැහැ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අර නැවතත් කුසිනාරා නුවර වාසීන්ට පණිවිඩ දුන්න රජමැතියන් ඉතිආදීන්ට තථාගතයන් වහන්සේ පිරිනුවන දැන් ඉතින් ආදාන කටයුතු සංවිධානය කරා. කල්යතුම ආනන්ද ස්වාමීන් වහන්සේ ආගෙන තිබුණ තථාගත ශ්‍රී දේහයට පිළිපැදිය යුතු හැටි. ඒ විදිහටම මේ කුසිනාරා නුවර රජදරුවන්ට උපදෙස් දුන්නා. අන්තිමේ දවස් හතක් ගියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජෝපහාර පවත්වන්න. හත්වෙනි දවසේදී 120 වෙනි දිගපරණ උසයට සීලම සුවඳවත් වූ දේ සහිතව හඳුන් දරසයට නංවල ආදාන කරන්න සූදානම් වෙනකොට දෙවියෝ දුන්නේ නැහැ. සියලු විතර අහලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එනතුරු බලා සිටියා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පාවානුවර සිට 500ක් සංඝ පිරිස සමඟ වැඩියා. තුන් වාරයක් චිතකේ වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිනා කළා පිරිවරක් මේ පැත්තේ ශ්‍රීපතුල තියෙන්නේ කියලා ගාථා තුනක් කියලා වඳිනකොටම මේ පාදය මේ දරසායම් පිටට වැඩි. මේ පාදයේ දොරකින් අල්ලාගෙන නලල කියලා ගන්න. සියලුම දෙසු පිළිස වැන්දා මිනිස්යෝද සීල දෙනා වඳිනකොන් එසේ අල්ලාගන්නේ. උදාහරණයේ ශ්‍රීපාදයේ අත්තරින තෙල මකෝ දලක් ගිනි ගත්තා වගේ ඉඳගෙන මේ දරසය ගැලෙස් දැල්ලුවා. සිතකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලව ආයු වර්ණ සැප බල ප්‍රඥා විනිමින් දෙලව ජයගෙන කෙලවර බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් මා ප්‍රාර්ථනා කරනවා